මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න මුවන් පැලස්ස බිහි වූදා පටන් එහි වෙසෙන ගොවියන් ගෙවිලියන් හේන් කුඹුරවල වැඩට පෑහුණා වෙන කවර කටයුත්තකට එක් රැස් වුණත් ලැබෙන සුළු විවේක කාලවලදී නොයෙකුත් කතන්දර කියා විනෝද වීම සිරිතයි. මේ එදා පැලැස්සේ මහගෙදර මහ කුඹුරේ ගොයම් කැපීමට එකතු ගොවි ගෙවිලියන් ඕපාදූප කියමින් විනෝද වූ හැටි. <laughs> ඈ සියඹලේ ඉතින් උඹ ඊයේ මහගෙදරට ගියේ ඇයි මං ගියේ අද මේ ගෝයන් කැපිල්ලට ඕන කරන්නේ මොනවද කියලා මහරාලගෙන් අහන්න මිස වෙන මොකටවත් නෙවෙයි තේරුණාද ඕන කරන්නේ දෑකටයි මිනිස්සුයි නේද බං බොරු කියන්න එපා සියඹලේ <laughs> මං දැක්ක පෙරේදා රෑවේගෙන එනකොට මේ සියඹලයා මහගෙදර පිළිකන්න පැත්තේ ඉඳලා පාරට දැත්ත වටපිට බල බල <laughs> වෙන කවුරුත් හිටියේ නැද්ද ඒ වෙලාවේ? ඕම් වැඩකාර කෙල්ල සොබනි වගේ කෙනෙක් ගේ පැත්තට දිව්වා. මාරාල දැක්කනම් අද සියඹලා එක් නෑ මෙතන. මාලාලා තාලි ආදරේ සොබනිට. හරි කරුණාවයි ඔව්. ඉතින් අර ලොකු බාය දන්නේ නැද්ද ඒ විත්තිය? ඔයෝ මේ ඔය අනම්මනම් කතා නවත්තන හොඳයි. මහරාල මෙහාට එන්නත් බැරි නෑ. <laughs> තනියම දෙන්නේ නැතුව සෝබනිත් එක්කද? වැගිරෝ ඔන්න මං නොකියමයි කියන්න එපා. මහරාල මට අද මේ ගොහෙන් කැපිල්ල කරවන්න කිව්වේ ඇයි? බලාපල්ලා ගොඩාක් අන්දට උඩින් තියෙන මහා කළු වලාව දිහා. දැන් අද රෑවෙන්ට කලින් ඔය කළු වලාව මිරිකල වරුසාව දෙන්න තිබ්බා ගත්තොත් කොහමද ගොයන් කපන්නේ? ගොයන් රස් කරන ඇත්තියෝ ඇවිත් ගොයන් මිටි බැඳලා කමතට ගේන්නේ නොතෙමි තේරුණාද? වැඩියෙන්ම වැඩියෙන්ම සොබනි තෙමුණොත් මොකෑ වෙන්නේ? මේ පැඳිලා තව එක තැනයක් ඔය කතාව කිව්වොත් ඉතුරු හරිය මං කියන්නේ නෑ බොට. තේරුණාද? හැබැයි සියඹලෝ උඹ ඔය මහරාලට හොරෙන් සොබනි දැහැගන්න මාන බලබලා ඉන්නකොට <laughs> ඒකගේ අම්මයි අප්පච්චි බොට වඩා හොඳ කෙනෙක් ඕන් කලජෝඩු කරන්න යනවලු. <laughs> <laughs> මොනවා කවුද? අපෝ සොබනි පිටංගන් ගියොත් මට මොකද වෙන්නේ? අපෝ මූ මැරෙයි මූ මැරෙයි. මේ බොලා කවුරුත් දන්නවනේ. සොබනිගේ පංච කල්යාණෙට ලස්සනට ආසා වෙච්ච වත්තේ ගෙදර සීතානට වෙච්ච වැඩ. ආ සීතාන කියන්නේ අර සීත්ත මිනිස්යානේ ආපෝ ඒකද අමුව කුයි දරුවෝ දෙන්නෙකුයි ඉන්නවනේ අයියෝ. ඒ උනාට සීත්තගේ හිත තිබුණේ සෝබනි ළඟ. නැහැදිච්ච ගමනේ අර ලස්සන භාර්යාවකුයි ළමයි දෙන්නෙකුයි ඉන්න සිට්ටා ඇයි එහෙම යාළුවෙන්ට ගියේ මං අහන්නේ ඈ යාළුවා විතරක් නෙමෙයි හොරේ ලියුම් ලියලා ලිනලංක හංගහංග හිටියලු උන්. මේ මහලොක්කට සැක හිටිලා ලිඳ ළඟ ඒ ලියුම සිට හංගනවා. මහලොක්ක හැංගිලා බලන් හිටියලු. සිටගේ ඔද පිටින් දැටි මහරාල එදාම. නෑ නෑ. මහරාල උඹ වාගේ කලබල වෙන්නේ නෑ. සිට හංගල ගිය ලියුම් කීපයක්ම සෝබනිට හොරෙන් අරගෙන ඕන්. <laughs> <laughs> අර අන්තිමට ලියපු ලියුමේ මේ හාද්දක් ගන්නට ඇත්තම් ඉල්ල හාද්දක් හාද්දක් හාද්දක් ගන්නට ඇත්තම් ඉල්ලන ඕනම දෙයක් දෙන්න පොරොන්දු වෙලා ඕම් පියරු පෙට්ටියකුත් හංගලා ගියා එදා කරවල පොය දවසේ රෑ මහා උදවිය පන්සල් ගියාම සිත්ත ලිඳ ළඟට එනවයි කියලාත් කිව්වලු හැබැයි ඒ වගේ නොහොමිනා දේවල් පෙන්නන්ට බැරි මිනිහෙක්නේ මහරාල. වටපිටාවේ හිටේ ඉලන්දාරේ කීප දෙනෙකුට එදා රෑ ලිඳගාව පඳුර වස්සේ හැංගිලා ඉන්න කිව්වලු. අර මානිස් කියන කරත්තකාරයාට හැට්ටියකුයි චීතරෙද්දකුයි අන්දලා මාල්දියකුත් දෙල්ලගෙන ලිඳගාවට වැඩියලු චීත හාද්ද ගන්න හරමානිස් ළඟට යන්න ඇති ඕන් ඔය කතාව මේ පැලැස්ස හිටිය කවි කොලකාරයෙක් අප්පා බොහොම ලස්සනට ලියලා කැලෑ පත්‍රයක් ගහලා තිබ්බා ඒ කාලේ අම්මපා මට එක කවියක් තාමත් යන්තම් මතකයි මම ඕන්න පටන් ගන්නම් මං ඈ සකල දිරිම්බිරි මුවම් පැලැත්තේ ගමරාලගේ මෙහෙ කාරියට ඇස්වහ කටවහ කොහෙත්ම නොවදින රුවක් තිබුණි ඒ තරුණියට රුවක් තිබුණි ඒ තරුණියට සකල සිතානෝ නම් එක්ගැමියෙක් සිත් ඡායයි පොර සිද්ධ වුණා ගම යදි මෙහි කාර්ය වූ සොබඩිට සිතා හොදටම වචී වුණා දෙටගේ අම්මුකලු මැනිකයි දරුවොයි එලිප්පිය ගැන නැත දන්නේ කාලය ටික ටික ගෙවි ගෙවි යනකොට විස්ථානත ගෙදරට එන්නේ <laughs> මේ ඊළඟ කවිය මතකද? මොකද්ද? මේ සිද්ධිය ගැන දන මහගමයා සිටට දඬුවම් කරන නියා ගැහණු වෙස් ගැන් වූ හරමානිස් එදා රෑ එතනට යව්වා මාපේ බෝයලු කරුවර රාලු මාපේ බෝයලු කරුවර රාලු සිතාලින්ද වෙත ආවේලු ගැමියෝ පිරිවා කිනාව යට කර පඳුරු යටට වී සිටියාලු <laughs> අනේ මගේ පින්කඳ මගේම පනනල එන්ට කොමා වෙත අනේ ඉක්මනින් දෑති දාගෙන ඈ සිප ගන්නට අඳුරට නියවා ඔහු ලං වූවා <laughs> දරකොටයක් ඔහු මනසට දැගුණා. සොබනිගේ ලොකු වෙනසක් දැනුණා. එහෙමත් කැලේ. ගතගොර හැදිලු සුරුට්ටු කඩලු. මූණ රැවුල් කොට ඇනුණාලු. රැවුල් කොට ඇනුණා. වටපිට අඳුරේ රැකසිටි ගැමියෝ සිට්ටා වටකර ගත්තාලු බොල සිට්ටා වටකර ගත්තාලු. <laughs> ඔය අතරේ අතපයක උදලා බිම දිගට ගොස් පිටගේ බිරිඳට දුන්නාලු වල්මත් නොමවි පවුල රකින්නේ ගොමයාව දන් දුන්නාලු ගමයාව දන් දුන්නාලු කරකොටයක් කොහු මනසට නැගුණා සොබනී ගොරහැඳි ඇයිදයි සිතුණා ගත ගොර හැදිලු සුරුට්ටු ගදලු මූණ රැවුල් කොට කතන්දරේ ඒකයි කතන්නේ මට තමුන්නාත් එක යමක් අහන්න තියෙනවා <coughs> යමක් කිව්වේ කුමක්ද පැංගිරෝ මේ ඔබතුමා දවසක් දා කිව්වා මේ මුවන් පැලස්සේ මහා කැලෑ ගොම්මන් යකින්නියක් හිටියා කියලා. ඔව්. හ්ම්. බොටේ අක්කු ගැන යකින්නියක් ගැන කියන්ට ඇත්තේ මේ මම නන් නෙවෙයි. උඹ මාව ඒ බොරු කතා කියාපු මනුස්සයට ගණන් ගත්තනම් හ්ම් හ්ම්. යනවා හොඳයි යන්න. අනේ මට සමා වෙන්න වෙදලාලා හාමි. මේ කතාව මං අහලා තිබ්බේ මං හීන් එක කාලේ ඉතින් මගේ හිතේ තිබ්බේ කතාව මේ කිව්වේ වෙදරාලාමි කියලා නෑ නෑ නෑ දැඟිරෝ මං ඔය භූත කතා කියන මිනිහෙක් නෙවෙයි මං කවුද ඔව්ව කියන්නේ මුවන් පැලස්සේ ලොකු වෙදරාලාමි මේ හරිද හ්ම් හ්ම් වැරදි නම් ඉතින් ඒක මට සමාව දෙන්න ඕන යහපන් ගැටයෝ අද මට ටිකක් නිවාඩු දවසක්. ඒ කියන්නේ මගෙන් බේත් හේත් ගත්තේ ලෙඩ්ඩු අද කවුරුත් නැහැ. සේරම මැරිලාද? අම්මා මොදවා. ඒ කියන්නේ මගෙන් ප්‍රතිකාර ගත්ත ලෙඩ්ඩු මැරිලවා කියලාද? හොඳයි හොඳයි හොඳයි. කවුද කවුද ඒක බොට කිව්වේ කියපම් බලන්න. නෑ නෑ මට ඒක නිකන් කියුණායි බෝවා. ඈ නෑ නෑ නෑ නෑ. කවුරු නමුත් මං ගැන එහෙම නරක දෙයක් කියන්තම ඇති. හ්ම් හ්ම් කියපන් ඇත්ත. හ්ම්. කියපන් පැංගිරෝ ඇත්ත. හ්ම්. කවුද උඹට ඒ කතාව කිව්වේ කියලා? හ්ම්. කියපන්. කවුරු කිව්වද කියලා නම් මතක නෑ. හ්ම්. ඒ කියන්නේ කවුරු නුමුත් බොට කිව්වා. හ්ම්. මගේ බේත් ගත්ත ලෙඩ් සේරම මැරෙනවයි කියලා. මේ බොත මගේ වත්තේ තව දුරටත් වැඩ කරන්න ඕන නම් කවුද ඒ කතාව කිව්වේ කියලා මට නොකියවොත් මං ආපහු එන්ට කලින් කියහන් කවුද කියලා තේරුණානේ හපොයි හපොයි මං වරද්ද ගත්තා දැන් ඉතින් ඒක කිව්වේ කවුද කියලා හරියටම කියනකම් මට වැඩ දෙන එකක් නැහැ ඒක කිව්වේ කවුද කියලා කිව්වොත් අනිත් පැත්තේ වැඩ කරන එක අදම කම්මුතු වෙයි මොකද්ද මන් දැන් කියන්නේ මේ වැඩේ ගහලා ගියොත් ආපු මලී මාව දමලයයි යන්ට. ආ අපගිරා. දැන් උඹේ ඔළුවේ ගාය හොඳද? ඒයි ඒයි හොඳටම හොඳයි මං දැන් යන්ටද වත්තේ වැඩට නෑ නෑ නෑ නෑ එහෙම යන්න බෑ මම් බොට කිව්වා මගෙන් බේත් ගත්ත ලෙඩ්ඩු සේරම මැරෙනවයි කියලා කියපු මිනිහා හරි නැත්තම් ගෑණි හරි කවුද කියලා මට කියන්න. කියපම් බලන්න කවුද මුසාව කිව්වේ කියලා? නෑ නෑ නෑ නෑ කවුරුත් කිව්වේ නෑ. නෑ? ඔයා ඇත්තද? එහෙ එහෙමයි. එහෙමනම් උඹේ ඔය ස්කට් ඇතුලේ තියෙන මොලේ කියන එකට අනේ මන්ද මට හිතයි මේකක් තියනවාද කියලා උඹට. නමුත් මේ මේ මේ මේ මට මට ඒකක් නෑ මං හිතන්නේ. හ්ම්. ඒක නම් එහෙම තමයි පැංගිරෝ. මේ උඹට මං මගේ වත්තේ හේන්නේ කුඹුරේ වැඩ කරන්න දෙන එකත් වැරදි. <clears throat> ඒ හන්දා නෑ නෑ නෑ ආයිරුවන් අනේ මං මං ඇත්තම කියන්නම් ඒත් මට මට හරි හරි හරි ඕකද ඇත්ත කිව්වේ? ඇපැංගිරුවා. උඹ මගේ පුරස්නෙට උත්තර දෙනවද නැද්ද? කෝ ඉතින් මට පුරස්න පත්‍රයක් දුන්නේ උත්තර ලියන්න. උත්තර ලියන්න නෙවෙයි බොට කියන්නේ. අන් අහපු ප්‍රශ්නෙට උත්තරේ කටින් කියන්න කියලා. මට සමාවෙන්න ආයිබෝන්. දැන් මට මතක නෑ අනේ ආපු පුරත්නේ මොකද්ද කියලාවත්. මම බොට කිව්වා මුලින්ම අද මට නිවාඩු දවසක් කියලා. ඒ කියන්නේ මගෙන් බේත් ගත්තු ලෙඩ්ඩු අද කවුරුත් නැහැ කියලා. එතකොටම උඹ ඇහුවා ඇයි ඒ සේරම මැරිලාද කියලා. හානේ හැබැයිම මං එහෙම ඇහුවද? ඇහුවා නේද? එතකොට මං ඇහුවේ මගෙන් ප්‍රතිකාර ගන්න ලෙඩ්ඩු සේරම මැරෙනවයි කියලා කවුදුත් කිව්වද කියලා. මං අහන්නේ කවුද එහෙම කිව්වේ කියලා පැගිරෝ. හොඳයි. අන් උඹට තව විනාඩියක් විතර කාලයක් දෙන්නම්කෝ. ඒක කිව්වේ කවුද කියලා කල්පනා කරලා කියන්න. හරි. ඔන්න එලා මං යනවා මං බේත් කාමරයට ගිහිල්ලා ඉන්න. කල්පනා කරලා බලාපන්කෝ. අනේ හරි වැඩක් නේ මට උනේ. කට පියාගෙන නිකන් එන්නේ නැතුව මං කරගත්තු මෝඩකම කැහැටි. දැන් ඒ කිවි ආරච්චිලයි කියලා කිව්වත් ආරච්චිලා මාව පට්ට ගහයි. ඕන්න මන් දන්නවා ඒක. මුදියන්ත මුදලාලි කියලා කිව්වොත් ඒ කඩේ පලාතට මතයන්ට පැරි වෙයි. කවුරු කීවයි කියලාද මම මේක මේ වෙදරාලාමිට කියන්නේ. අයියෝ! ආරච්චිලගේ මැනිකේ කවදාත් එහෙම දෙයක් කියන්නේ නැහැ. ආරච්චිලගේ දුව අරගෙන අර දුම්බරට ගිය නාමල් කියන මිනිහාගේ නම කියලා මම බේරෙන්නම් ඒක හොඳයි ආ ඇගිරෝ මේ ලොකු බේතක් හදන ගමන් එහාට මෙහාට යන්නේ. ඒකට කමක් නෑ නේද? අපෝයි කමක් නෑ කමක් නෑ විතරාලා හ්ම් හරි හරි හරි. දැන් බොට මතක ඇතිනේ අර මගෙන් බේත් ගත්ත සේරම ලෙඩ්ඩු මේ මැරෙනවාය කියලා කිව්වේ කවුද කියලා? මට හිතෙන්නේ මේ ඔය කතාව කිව්වේ අර මෙහි හිටිය දුම්බර ගුරුනාංශේ මේ නාමෙන් ඒ කියලා තමයි මම මම මොනවා කිව්වා මෙන් මෙන් නන්නා නාමෙල් කිව්වා අගෙන් බෙහෙත් ගන්න ලෙඩු සේරම මැරෙනවයි කියලා නාමෙල් කිව්වද හා ඔව් ඔව් ආයිබෝන් අනේ ආයිබුවන් මං කියාපු විත්‍යන්නම් කියන්ට එපා වුණා. එපා. ඒත් මං හිතන්නේ නාමල් මහත්තයා නෙවෙයි මේ කතාව කිව්වේ. වෙදරා ලහම්මීගේ තරහකාරයෙක් කිව්වේ ඔන්න. හ්ම් හ්ම් හරි හරි. ඔබ කියාපම් බලන්න එහෙනම් කවුද තරහකාරයා කියලා? හරියටම මතක නෑනේ. ආ හරි හරි හරි හරි හරි ඔය කතාව කිව්වේ අර වෙදිකාරයා මම මොනවා කිව්වා වෙදිකාරයා වෙදිකාරයා වෘද්ධ ගානකට කලින් ගල් ඔය පැත්තට ගියා එහෙමනම් ඒක කියන්ට ඇත්තේ මිනිහා ගල් ඔයට යන්න කලින් වෙන්ට ඇති නමුත් පැගිරෝ මේ මේක අහගන්නේ වෙදිකාරයා කීපතරයක් ලෙඩ වෙලා ආවම ඒකව මැරෙන්න නොදී ගොඩගත්තේ මම. ඒ හන්දා වෙඩික්කාරයා තාමත් ඉඳ හිට මේ පැලැස්සට ආවම මට මේ පැණි ගෙනත් දෙනවා. හ්ම්. ඒ හින්දා වෙඩික්කාරයා මට එහෙම දෙයක් කියන්නේ නෑ උන්. එහෙමනම් මේ මං හිතන්නේ ওই කතාව කියන්ට ඇත්තේ ම්ම් එක්කෝ ආරච්චිලා. හ්ම් මොත හොඳ තමගේ ස්වාසදා ආරච්චිලයි කියලා. හ්ම්. ඔබ දන්නවන්නේ පැංගිරෝ ආරච්චිලගේ හැටි? හ්ම්. අතේ තියෙන වේවැල් බස්තමින් පොළු බායි උඹ කිව්වේ බොරුවක් නම් හේමෝ. හානේ අපෝ එහෙමනම් ආරච්චිලා නෙවෙයි ආරච්චිලා නෙවෙයි ඔය කතාව කිව්වේ. එහෙම? වැරදිලාවත් කියන්ට එපා මං ඔය කේලම කිව්වයි කියලා ඔන්න. මං වඳින්නම් දමුන්නා දෙදානේ ඌ මං වඳින්නම්. ආරච්චිලා තරහා වුණොත් මට මේකේ විසුමක් නැති වෙයි. නමුත් බංගිරෝ මට මේක ආරච්චිලට නොකිය බෑ. ඒ මොකද කියලා කිව්වනම් ආරච්චිලා ලෙඩ වුණාම මමයි බේදීලා මිනිහාගේ පණ බේරගත්තේ. හ්ම් එහින්දා ඒ කතාව එයාට නොකිය බෑ. <laughs> එපා එපා අයිබුවන් එපා එපා මං තමුන්නාන්සේගේ වට උදුළු ගාලා සුද්ධ කරලා දෙන්න එක සතයක්වත් නැතුව තව වෙන මොකුත් කරන්න තියනවා නම් ඒකත් කියන්න. නෑ නෑ නෑ නෑ නෑ මොකුත් කරන්න ඕන නෑ. මං කාගෙන්වත් නිකන් වැඩ ගන්නෙ නෑ ඕ. කොහමද ඉඳහම මං එන්නකල්. හැබැයි පැගිරෝ තව දුරටත් කල්පනා කරලා උඹ මට ඇත්ත කියන්න ඕන. හ්ම්? කවුද ඒ කතාව කිව්වේ කියලා. මොකද්ද කතාව? මගෙන් බේත් ගන්න ලෙඩු සේරම මැරෙනවයි කියලා. හ්ම්? ඕම් කල්පනා කරලා බලලා කියාපා මං උඹට තව එක සැරයක් දෙනවා. හ්ම්. පුතුම්මෝ මං කට පියාගෙන නිකන් ඉන්නේ නැතුව අයියෝ කරගත්ත වැරද්දක ඇති. වෙතරාලාමිගෙන් බේත් ගත්ත මිනිස්සු සේරම වලපල්ලට යනවයි කියාපු මිනිහාගේ නම නොකිය මං ඒක වහන් කරන්ට බොරු කිව්වා. හදී මගේ කොංකම. ඒ බොරු වහන් කරන්ට තව තව බොරු කිව්වා. නමුත් ඒ කතාව කිව්වේ මුදියයි කියලා මං කිව්වේ නෑනේ. කිව්වනම් මේ වෙදරාලාමි මුදියා මුදලාලි ගෙන්නලා මූණටම බුක් කළානේ. ඈ හාපෝ මුදලාලි මුදියා මුදලාලි අනික් සේරත්ම වැඩි ලොක්ෙක්නේ මිනිහා මාව අල්ලලා ගෙම්බෙක් වාගේ තලලා වලස්සුන්ට කන්ට කැලේට විසිකරයි අප්පච්චි. දැන් මම මොකද කරන්නේ? මගේ ආපු මලී මේක දැනගත්තොත් මාව අතහැරලා අර අර උස මෙදිග මිනිස්සයා එක දීග කන්ටයයි අප්පච්චි. දෙයියනේ මං කරගත්තු දෙක ඇති. දැන් කොහොමද මම මේකෙන් ගැලවෙන්නේ? හපු මලී බලා ඉන්නවා වෙදරාලගෙන් මං වැඩ කෙරුවට මට එන්න තියෙන සල්ලි ටික ගෙනෙයි කියලා. මං ඉස්සතින් ගියොත් ඒ මගුලත් ආවෝචි. යහට ගියදෙන් මං ඇත්තම කියනවා ඇත්තම කියනවා. හැපැගිරෝ. ආ මේ දැන්වත් බොට මතක් වුණාද? හ්ම් කවුද මගෙන් බේත් ගන්න ලෙඩු සේරම මැරෙනවයි කියලා කිව්වේ. හරි හරි හරි හරි මං කියන්න රාලාමි. යා යා මට තව එකක් කියන්න තියෙනවාද තමුන්නාන්සෙට? ඒක කියන්න කලින් මං උඹෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දීලා. මම මේ තාමත් කල්පනා කරන්නේ ඒක කියාපු මිනිස්සයාගේ නම කිව්වොත් ඊට පස්සේ මට මොකද වෙන්නේ කියලානේ. අරේ මගේ තපු මලී බලා ඉන්නව කඩේන්ද මං සල්ලි ගේනක හාලි හාලි හාලි අංකාගෙන්වත් නිකන් වැඩ ගන්නෙ නෑ පැංගිරෝ හ්ම් නමුත් උඹ මාව අන්දමන්ද කෙරුවා කියන්නේ මගේ වෙදකම් ගන්න මිනිස්සු සේරම මැරෙනවයි කියලා හ්ම් ඒ හන්දා උඹේ පඩිය මං අද දෙන්නේ නැහැ. ආ ආ ආ අර කතාව කියාපු මිනිහාගේ නම මට කියනකල් මං ඒ සල්ලි දෙන්නේ නැහැ. හපොයි දෙයනේ මං කරගත්තු වැරද්දක මහත. මං දැන් ඇත්තම කිව්වොත් අනුමානයක් නෑ මුදියට ඒක මේ වෙදරාල කියයි. ඊට පස්සේ මුදියමාව පට්ට ගහයි කියලා කිව්වා කියලා. අයියෝ මේ විතරක් මිනිහාගේ කඩදාප්පු තියෙන පළාතට මට යන්න බැරි වෙයි. අයියෝ මං අහන්නේ ඇයි මම මේ තකතිරු මෝඩ කේලම කිව්වේ කියලා. මන් දැන් අද ඒක කියාපු මිනිහා කවුද කියලා නොකියුවොත් මට පඩි නෑ. අයියෝ මන් නිකන් අත වනවනා ගෙදර ගියොත් කපු මලින් මට හොඳ වන්නමක් නටලා හරුව එකදී ගෑයි මට කුද ගහගන්න කියලා. අයියෝ බෑ බෑ බෑ බෑ බෑ ඒක తీර දෙන්න බෑ කීය ගියත් ඕන කැකිරි ගෙඩියක් වෙන්නේ මං කියලා දානවත් දානවමයි. ආබැගිරෝ. හැබැයිම කවුද කිව්වේ මේ මගෙන් මේ ජන්නලෙඩු සේරම මැරෙනවයි කියලා? අනේ මං වඳින්නම් තමුන්නාන්සෙට මේක මං කිව්වයි කියලා විතරක් කියන්න නම් එපා. ආදී හරි හරි. එක්මන් කරලා කියහා. ඔබ මගේ කාලේ කන්නේ නැතුව කියපන්. හ්ම්? කවුද ඒ කතාව කිව්වේ? හැබැයි පැඟුරෝ බොරු කිව්වොත් එහෙමනම් බොට පඩිත් නෑ මේට පස්සේ වැඩක් නෑ මගේ අයියෝ කන්දේ දෙයියන් බල්ලා මං ඇත්තම කියන්නම් ගාලා මේ වෙතරාලගෙන් බේත් ගන්න ලෙඩු සේරම වලපල්ලට යනවා කියලා කිව්වේ කිව්වේ. ඔය ඔය ඉති ඔය ඉති ආයි කියලා උලාද බලන්න. <laughs> අන්නනවා මගේ වැඩක් කරගන්න. හැබැයි මෙන්නේ උඹට අද පදි නෑ. ඒ කතාව කිව්වේ මේ මුදියා මුදියා මුදලාලි. ආ ආ මුදියා අන්තේ. Aí tem que o boia velho lá. Vai que vai අද මොන් පැලසේ රංගපෑම් Somasiri Chandrasena Mike Fernando Ratna D Nambuge Ulapane Gunasekara සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන